إنما أكثر من الناس يعلمون විශේෂයෙන්ම මේ වැඩසටහන වෙනදට කරන්නේ අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවෝ පිටිකල කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මදක් අසනීපෙන් වැඩ සිටින නිසා මේ අවස්ථාවට මට සම්බන්ධ වෙන්න සිත උනා. ඉතින් මම දන්නේ නැහැ වෙනදට කෙරෙන ක්ෂණය ගැන. ඉතින් මොනවා හරි තියෙනවා නම් මේ පිටුතුන්ට මට මතක් කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන් අපි මම අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ පින්වතුන්ට වැඩි අවබෝධයක් ලබා දීම පිණිස සාකච්ඡා ස්වරූපේ මේ ධර්ම දේශනාව කරගෙන යන්න. මේ දේශනාව කරන අතරතුරදී වුණත් කාට හරි පින්වත්ෙකුට දේශනාව තුළ හෝ ධර්මයට අනුලෝ යම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තිබුණොත් ඒක මගෙන් අහන්න. ඒ වගේම මම මොනවාට මේ පින්වතුන්ගෙන් ප්‍රශ්නයක් කළොත් හැටි පමණකින් දන්න පමණකින් මේ පින්වතුන්ට උත්තර දෙන්න. එතකොට තමයි මට තේරුම් ගන්න පුළුවන් මේ පින්වතුන් මොන තැනකද ඉන්නේ කුමන වූ දහමක් මේ පින්වතුන්ගේ අවබෝධය සඳහා දේශනා කරන්න ඕනේද කියන එක. හොඳයි නම් සාසනයක් පවත්වා.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 අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුකෝදා අප්පටිරේදා ඒවමිදං දීග මද්ධානං සන්ධාවිතං සංසරිතං මමං චේව තුම්හා කංච අපගේ පින්වත් මෑණියන් වහන්සේලා ප්‍රදාන සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස මේ මොහොතේ සෝදානම් වෙන්නේ සසර දුක්ගින නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යයෙන් දිලක්ෂණය කරන්ට. ඒ නිසා අනවරාග්‍රේ සංසාරේ අපි හැමදෙනාම විඳ දුක් සිහිපත් කරලා එබඳු දුක් නැති කරන මේ සත්‍යර්මය කෙරේ සදහැ උපදවාගෙන බොහෝම වමනාවෙන් නොඑක් නොඑක් අරමුණු වල හිත දුවන්ට නොදී තෙරුවන් කෙරේ සදහැති ඇති කරගෙන මේ ධර්ම දේශනාව සංසාර දුකින් ඈතර වෙන සත්‍යර්ම අවබෝධය ලබා ගන්න හේතු වේවා කියන එකම කලන සිත් ඇති කරගෙන බොහොම හොඳින් සවනය කරන්න ඕනේ කුමක් නිසාද පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුමතග්ගෝ යම් වික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරතං මමං චේවතුම් මහපංච මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ පණවන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් සසරේ නියත දිව්ව සැරිසරුව කියලා තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා. පින්වත්නි මේ සසර නිකම්ම අපි දිව්‍ය සැරිසරුවේ නැහැ. මේ දීර්ඝ සංසාරේන ගමනේදී තමන්ට ඇඟලේ කිරි කරලා පොවපු තමන්ගේ ආදරණීය මව් මරණ දුකට අඬපු කඳුළු එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ වගේම දාගිය මහන්සියෙන් හම්බ කළ තමන්ව පෝෂණය කළ පියා මිය පරලෝකීය වෙලාවේ අඬපු කඳුළු එකතු කළොත් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ වගේම තමන්ගේ දුව පුතා සහෝදරය සහෝදරි අරිඥාති හිතයිසින් මරුණු වෙලාවේ අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා දෙන්නවා තාලා. ඒ විතරක් නෙමෙයි. තිරිසන් ආත්මවල උපදිනකොට ගව්‍ය වෙලා එළුව වෙලා ගැටළු වෙලා ඉපදුණු වහරවල බෙලි කැපුම් කනකොට ශරීරයෙන් ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් ඒ සතර මහා සාගරේ ගලට වැඩි කියලා පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි මේ දීර්ඝ සංසාරේ නකොට අපේ ජීවිතවල කూరు කටුකු තියුණු දුක්ඛිත ස්වභාවයන් පවතින්න ඇති. ඇස් දෙක මන්ද වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටෙමින් කාගේවත් පිටත් සරණක් නැතුව ජීවිත අවසන් වෙච්ච වාරවල් මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි ඇති. ඒ වගේම අතපය හතරම නැතුව පිළිත් කියලා ඉපදිලා දුක් විඳපු ජීවිත ඕන තරම් ඇති. ගස්ගල් පර්වත වලින් වැටිලා හිත පොඩි වෙලා දරුණු වාරවල් ඕන තරම් ඇති. පොඩි කුෂ්ඨ වගේ රෝග හැදිලා ජීවත් වෙන්නම පණුව ගහලා මරන ජීවිත වුණ තරම් නැහැ. ඒත් පින්වතුනි භවයෙන් වෙහෙර නිසා අපිට පේන්නේ අපිට නොපෙනුණත් භවය තුල ලෝකෙ තුල එහෙම දුකක් තියෙන නිසා ලෝක සත්‍යය එහෙම දුකක් විඳින නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් ගෙවුණු අතීතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝණ තරම් ලෝකේ පහළ වෙන්න ඇති. අනේ ඒ කාලෙදී අපි මනුස්ස ලෝකේ නෑ සතර අපාය වෙන්න ඇති. සමහර විට අසඤ්ඤතලයක වෙන්න ඇති. සමහර විට අරූපී බ්‍රහ්ම ලෝකයක වෙන්න ඇති. සමහර කාලවල මනුෂ්‍ය වෙලා ඉන්නත් ඇති බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඒත් අපි ඉතා ප්‍රාන්ත ප්‍රදේශයක ඉපදිලා කිසියම් නුවණක් නැති කෙලතුළු ජඩ හඟවා කියන අර්ථයක් තේරුම් ගැනීමේ මානසිකත්වයක් නැති උපත්යක් ලැබලා ඉන්න. සමහර අවස්ථාවක අපි හොඳ නුවණ තියෙන හොඳ ඥාන ශක්තිය තියෙන මිනිස්සෙක් කියලා ඉන්න. ඒත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්න නැති ඇති. මේ කුමන හෝ කරුණක් නිසා ඒකම බුද්ධ ශාසනයක්වත් ආදරෙන් ගෞරවයෙන් අපිට අසුර කරන්න බැරි වුණා. නමුත් අද අපිට බොහෝ වාසනාවන්ත අවස්ථාවක් ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක් ඒ වගේම වටිනා මනුෂ්‍ය ජීවිතයක් හම්බ වෙලා තියෙනවා. සසර දුක් ගැන නිවන සත්‍යර්මයේ තියෙන වටපිටාවකුත් ලැබිලා තියෙනවා. දැන් අවශ්‍යයි අපිට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති කරගෙන මනාව කම් යොමු කරලා සද්ධර්මය ඇහුවොත් අපිට මේ ජීවිතේ අපේ නිදීම අපේ නිවීම අපිට හදාගන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා මම මේ මාතෘකා කළ දේශනාවක් ටිකක් මාතෘකා කළ ගාථාව ටික වටිනවා කියලා සූත්‍ර පාඨේ වටිනවා කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුබෝධා අපටිවේදා ඒව මිදන් දීගමද්ධානං සංඝාවිතං සංසරිතං මමංචය තුමාකං මහණෙනි මේ ආර්ය වූ සීලය අවබෝධ නොකිරීම නිසා ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා නුඹලත් මාත් බොහෝ කාලයක් සතර එමියට දුවන ලද චරිතන් ලදී මොකද්ද ආර්ය සීලය කියලා කිව්වේ? දැන් මේ පින්තුන් අහලා තියෙනව නේද? අපි ඔය සීල් සමාදන් වුණා දැන්. එතකොට GestureDetector පංචල් සමාදන් වුණා. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඉස්සර වෙලා පංචිල් තිබුණානේ. අහලා තියෙනව නේද? බමුණෝ යුගයේ පංචිල් තිබුණා. බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්නකොටත් මහාමායා දේවන් වහන්සේ අටසිල් සමාදන් වෙලා හිටියා. උපෝසත සංඝ සීලය කලේ තිබුණා. මම අහන ප්‍රශ්නේ මේකයි. එදා තිබුණු පන්සිල් අටසිල් වලයි දැන් මේ පින්වතුන් සමාදන් වෙන මේ සිල් වලයි වෙනස මොකක්ද? හරි. තිසරණ සරණ කියන වචනේ මේ පිල්පදේ වෙනස් වෙනවද? බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මේ ටික කියලා මම මේ පද ටික සමාදන් වෙනකොට මේ පද ටිකේ වෙනසක් තියනවද? එදා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදිය. අද පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදිය. ඉතින් දැන් අපිට තිසරණ නම් තිසරණ ගත වෙච්ච බව නම් මේ තුල තියෙන වටිනාකම ඒ මේ සිල්පද ටිකේ මොකද්ද ඇතිවෙච්ච වෙනස? මොකද්ද මේ සීලයේ ආර්ය උනේ කොහොමද? නිවන් අරමුණු කළා කියවට කොහොමද නිවන අරමුණු කරන්නේ? දැන් මේ සීලයේ තුලින් අපිට පෙන්වන්න ඕන විශේෂයක්. දැන් මේ වචනවා දැන් මම කියන්නේ මේ පින්වතුන් දන්නවනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න පුළුවන් නේද? පුළුවන්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් තුනකට බෙදෙනවා සීල, සමාධි, ප්‍රඥා. එහෙනම් සීලේ වඩන්න පුළුවන් නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලේ වඩන්න පුළුවන්ද බැයිද? පුළුවන්. හොඳයි දැන් මේ පින්වතුන් අද සමාදන් වුණා පාණාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියා. මේ පංච ටික වඩන්න පුළුවන්ද ඔයගලන්ට? වඩන්න පුළුවන්. බෑ. ඔයගලන්ට පුළුවන් නොකර ඉන්න විතරයි නේ. එහෙම නේද? කියන්න කියන්න. ඔව්. එතකොට දැන් මොකද්ද මෙතන තියෙන වෙනස? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේතන් අහිජාතු කබ්බසයම් පුනරේති. සිල්ලත මිත්‍යා දෘෂ්ටියට නොකමින දර්ශනයකින් යුක්ත නම් එයාට පුළුවන් කාම බව කාමයට තියෙන කෑදරකම තණ්හාව නැති කරලා නැවත මෞකසට නොනතකටපත් වෙන්න. ඉතින් මේ පින්වත්තුන්ගේ මේ පින්වත්තුන්ට පුළුවන්කම තියෙන්න ඕනේ මේක ආර්ය සීලයක් නම් සංගලයක වෙනස කියන්නේ ඉක්මනට. කියන්න බෑ කියලා කියන්නේ තාම අපිට හිතන්න නැහැ කියන එක නේද? මම හිතන්නේ. සමාජයට මම වැරදි දන්නේ නැහැ. මම ආන්නේ මේ නිසා තව දහම් කරුණු නෙමෙයි මේ සීලයම මගෙන් අහුවොත් ඒ වචන මම බොහොම ඉක්මනට සැනික උත්තර දෙනවා එදා මේ සීල් ටිකේ වෙනසක් අද මේ සීලේ වෙනසක් වෙන මේකයි කියන්නේ හරි සම්මාදිට්ඨිය තමයි මම ඒක නැහැ කියන්නේ කොහොමද මේ පන්සිල් ටික වෙනස් වෙන්නේ? පන්සිල් ටිකේ අපිට දැම්මත් අහන්න ගොඩක් දාම් කරනු නෙමෙයි. මේ පන්සිල් පිළිබඳවම අටසිල් පිළිබඳවම නුවණ තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ආර්ය දර්ශනයේ මේ සීලය හා බැඳලා තිබුණොත් තමයි අපිට මේ සීලය වඩන්න පුළුවන් එකක් නැත්තම් අපි දන්නේ එක දෙයයි. සිල්පදයක් හැදුනොත් ඔයගොල්ලෝ දන්නේ අපව ඒක හදාගන්න. පාණාතිපාත වේරමණේ සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ කැඩුනහම ඔයගොල්ලෝ දන්නවා මොකද්ද? අපෝසිල් සමාදන් වෙනවා. නේ? ඔකයි දන්නේ. මේකම තමයි ඒක පෙර යුගයේ තිබ්බේ. ඉතින් අපිට හරියට සීලය පිළිබඳ දර්ශන මාත්‍රයකට ආවොත් සීලය පිළිබඳ දැක්ම નિවැරදි වුණොත් අපිට එපමණකින්ම උපදින කුමක්ද? දර්ශනෙන් පහකට පිළිස් දුරු කරන මඟ උපදිනවා. මේ ශාසනයේ සමාධියට කමඨාන් නැහැ. මේ සීලය රැක්කොත් මේ සීලයම සමාධිය පිණිස පවතිනවා. සමාධි සංවර්ධනික සීලය කියලා කියන එකට. ඒ තරම් මේ සීලය ගැඹුරට යනවා. මම එහෙනම් මතක් කරන්නද? එදා බුදුරජාණන් ලෝකේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා පන්සිල් අටසිල් තිබුණා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ තුලවත් හොඳ දෙයක් අයින් කරන්නේ ඒ ටිකම වැඩි දියුණුවක් කළා. මේ ශාසනය කෙනා මෙන්න මේ ටික දන්නවා. මේ පංචිලු දන්නවා. පංචිලු නම් රකින්න කිසි කෙනෙක් නම් එයා පංචිල් පද පහක් දන්නවා. ඒ පංචිල් රැකෙන්නේ කොහොමද කියලා රැකෙන හේතුවක් ගන්න. පංචිල් කැඩෙනවා නම් පංචිල් කැඩෙන එකක් ගන්නවා. පංචිල් කැඩෙන්නේ කොහොමද කියලා කැඩෙන හේතුවක් ගන්නවා. පංචිල් කැඩෙන්නේ යම් හේතුවකින් නම් ඒ හේතුව නැති කරන මඟක් ගන්නවා. සිල් සිල් ටිකක් ගන්නවා. මේ සීලය දැන් අද අපි රකින්න පුද්ගල භාවය කියන්නේ හොරකම් නොකරන්නේ මම. අනිවාර්යයෙන්ම මම කියන වචනේ නොකියුවොත් ඔය ක්‍රියාදාමයේ තුල පුද්ගල භාවය පවතිනවා. නමුත් මෙතනදී පුද්ගල භාවය ඉක්මවාගේ දර්ශනයක් මත වෙනවා. මේ සිල්පද ටික සමාදන් වුණාම මේ සිල්පද රැකිනවා නම් රැකින්නේ මෙන්න මේ වගේ වටපිටාවක් නිසා නේද හේතුව ගන්න. මේ සීලේ කැඩුනා නම් කැඩුනා කියලා කැඩුනා නම් මෙන්න මේ හේතුව නිසායි. සීලය කැඩෙන්න හේතුවක් දාන්න. ඊට පස්සේ සීලේ කැඩෙන හේතුවක් තියෙනවා නම් මේ හේතුව නැති කරන මඟක් ගන්නවා. මෙන්න මෙපමණකින්ම මේ සීලය ආරයයි කියලා කියනවා. මේ සීලයට කියනවා අරියකාන්ත සීලය කියලා. ආරියනහසල සතුට වෙනවා. මේ සීලෙන් මෙයාට මේ සීලය මෙයාට පුළුවන් වඩන්න. මේ සීලය වඩන්න. කොහොමද වඩන්නේ? අද නැති කරනවා හෙට දවසේ දුක් ඉලවෙන්න පුළුවන්කම සතුන් මරන්න පුළුවන් හෙට මගේ අතෙන් සතෙක් මැරෙන්න තියෙන හේතුව අද නැති කරන්න පුළුවන් මෙයාට. මේක ස්වභාව සීලය දක්වා ගෙනියන්න. එතකොට සිල්පදය රැකුණොත් අපි හිතාගෙන හිටියද මම සිල් රකින්නවා කියලා කුමක් නිසාද මේ සිල්පදය රැකලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන හිත ඒකට හේතුව හිත මොකද්ද හිත අලෝභ අද්වේෂ අමෝහ අලෝභ අද්වේෂ අමෝහ කියන හිත රැක්කොත් හිත තිබුණොත්මයි මේ සීලය කියන එක පවතින්නේ. මොන යාට හොඳ නුවණක් වෙනවා පංචිල් සමාදන් වුණාට මේ සීලය කියන එක පවතින්නේ අලෝභ අද්දේශ අමෝහ කියන මෙන්න මේ හිත නිසායි. ඊට පස්සේ සිල්පදේ කැඩුණොත් සිල්පද කැඩෙනවා නම් එයා ඒකට සමගාට වෙන්නේ නැහැ. එයා පුද්ගල භාවයක් දකින්නේ නැහැ. එයා දකිනවා හිත නිසායි. මොකද්ද හිත? ලෝභ, ද්වේෂ, මෝහ අකුසල සිත් නිසායි දුක්ඛ ලබව කෙනකින් සිල්පද කැඩෙන්නේ. නැද සීලය රැකෙනවා නම් රැකෙන හේතුවක් දන්නවා. සීලය කැඩෙනවා නම් කැඩෙන හේතුවක් දන්නවා. දැන් මෙයා සීල් රකින්න කියලා කරන්නේ මොකද්ද? මෙයා දන්නවා ලෝභ, දේශ, මෝහ අකුසල ධර්ම එන විදිහට හිත හිතා හිටියොත් කවදාවත් මේ සීලය රකින්න බෑ. මොකද හේතුඵල ධර්මයක් තියෙන මේ සීල් ටික කැඩෙනවා. ඉතින් අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල සිතක් හැම වෙලාවෙම පවත්වනවා නම් මෙන්න මේ හේතුයෙන් මේ සීලය කැඩෙන්නේ නැහැ සීලය රැකෙනවා සීලය රැකෙනවා නම් සීලය රැකෙන්න හේතුවක් සීලය කැඩෙනවා නම් කැඩෙන්න හේතුව තියා දකින්න හින්දා මේ දර්ශනයේ ඉබේම න්‍යා යොමුලා තියෙන මනස පැත්තට වෙනවා හිත හදාගත්තොත් මේ සිල් රැකෙනවා දැන් අපි සත්තු මරන්නේ කියන සිල්පදය සමාදන් වෙනවා. සමාදන් වුණාට හිත ඇතුලේ ලෝභ දේශ මොහ කියන සිතුවිලි ඇති වුණොත් අපි දන්නේ කැඩෙනවා. අපිට හේතුව කවදාවත් අහු වෙන්නේ නැහැ. අපි ඒකට කරන්නේ මොකද්ද? ආපෝ සිල්පදේ සමාදන් වෙනවා. මේ සීලය කැඩිච්ච හේතුව තිබුණා නම් ඒක කවදාවත් අපිට හම්බුන්නේ නැහැ. සීලය රැකෙන හේතුව තිබුණා නම් ඒක කවදාවත් අපිට හම්බුන්නේ නැහැ. ඒකින්ද ඒ කැඩෙන හේතුව නැති කරන තැනට යන්න ගෙනියන්න අපිට පුළුවන් කමක් ලැබුණේ ඉතින් අපිට අද දවසේදී හෝ පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ සීලය පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්න. වෙන මුකුත් එපා මේ පින්වතුන් පංචල් රකින්න අටසිල් ඔය අටසිල් රකින්න පංචල් රකින්න පංචල් රැක්කොත් මෙපමණකින්ම අරියත්ත්වයට දක්වාම එන්න පුළුවන්. මොකද ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා සීලය වගේ මේ පින්වතුන්ගේ පන්සිල් ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා අපිට කියන්නේ. ප්‍රාතිමොක්ඛ නිවනට පමණවන සීලයක් මේ තියෙන්නේ. නිවනට පමණවන වෙන්නේ කොහොමද? අන්න අර මම ඉස්සෙල්ලා මතක් කරපු විදිහට ඉස්සෙල්ලා පෙන්නපු විදිහට සීලය සීලය ඇතිවෙන්න හේතුව සීලය නැතිවීම නැති වෙන හේතුව දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ පියමුතුන් සීලය නැති වෙන හේතුව නූපදින විදිහට හැම වෙලාවෙම කටයුතු කළොත් මෙන්න මේක තමයි සීලය නැති කරන හේතුව නැති කරන මඟ. තබතෙන් ගත්තොත් ආර්ය ශ්‍රාංග මාර්ගයේම මේ සීලය නැති වෙන එක නැති කරන මාර්ගය. එතකොට අපිට සීල් සමාදන් වුණා කියලා නිකන් ඉන්න බෑ. වැඩක් තියෙනවා දවසෙම. මොනවා හරි දෙයක් කරනවා කියලා පොරොන්දුනත් ඒක කරන්න ඕනේ නේද? කරන්න ඕනේ. දැන් අපි කියමුකෝ කුඹුරක් හරි හේනක් හරි රකින්න යනවනේ. හේනකට යනවා හේන රකින්න. හේන රකින්න කියලා මම හේනට ආවේ කියලා එයා නිදාගෙන හිටියත් ඇලේ හරිද? හරියන්නේ නැහැ. රකින්න ඕනේ නේ. රකින්න කොහොමද කරන්න ඕනේ? එදාට උත්සාහවත් වෙන්න ඕනේ. කෑ ගහන්න ඕනේ, වටේ පිට ඇවිදින්න ඕනේ, සතුන්ට එන්න නැති වෙන භෝග ටික විනාශ කරන්න නේද? ඒ වගේ දැන් මේ පිටුතුන් සිල් රකින්නවා කියලා අද දවසේ පොරොන්දු වුණා නම් සිල් රකින්න ඕනේ. අපි දැන් සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා පැත්තකට වෙලා හිටියට හරියන්නේ නැහැ. පැත්තට ගිහලා නිදාගත්තට හරියන්නේ නැහැ. ඒ වගේ කොහොමද සිල් රකින්නේ? එහෙනම් මේ පිටුතුන් දන්නවා දවස පුරාම මේ දර්ශනයක් තියෙනවා දැන්. මේ සිල් ටික රැකෙන්න නම් මේ සිල් ටික රැකුණා නම් අලෝභ අද්වේෂ අමෝහ කියන සිත නිසායි මේ සිල්පදේ කැඩෙන්නේ හෝ පිළිටු වෙන්නේ හෝ ලෝභ දේශ මොහ සිත් නිසායි මම අද දවස පුරාවටම ලෝභ දේශ මොහ කියන සිත් උපදින්නේ නැති විදිහට ඉන්නවා අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සිතක්ම පෙරට කරගෙන ඉන්නවා එහෙම ඉන්න මට මේ සීලය කැඩෙන්න හේතුවක් නැහැ. මේ සීලය කැඩෙන්නේ නැහැ. ඉතින් දවස පුරාම කුසල මනසකාරයෙන් ඉන්න කුමක්ද සීලයට ආදරෙන් නිසා. යෝගවන්න විජානාති නසෝ රක්ඛති ගෝගණ. එවං සීලං අජානන්තෝ කිංසෝ රක්ඛිය සංවරං. හරක් ගැන නොදන්න කෙනාට හරක් රකින්න බෑයි. ඒ වගේ සීලය ගැන නොදන්න කෙනාට සීලය රකින්න බැහැ. සීලය කියන්නේ මොකද්ද? සීලය රකින්න කොහොමද කියලා දන්නේ නැති කෙනා කොහොමද සීලය රකින්නේ? එහෙනම් අපි සීලය සීලය රකින්න ඒකයි දැන් අපි කොච්චර පුද්ගල භාවයකින් මේ දේ කරන්නේ නැහැ කියලා හිතියද හේතු ටික සම්පූර්ණව මේ දේ වෙනවා එහෙනම් සීලේ කැඩෙන්න තියෙන හේතුව ඇති නොවන විදිහට කටයුතු කරන එක තමයි මේ ආර්ය සීලය කියලා කියන්නේ. මෙන්න මේ සීලයේ ස්වභාවය අපිට තේරුම් ගන්න බැරි වෙච්ච හින්දා මෙච්චර කාලයක් හතර අපි එමෙයට දිවි දැర్శලේ. ඉතින් අපි කරන්න ඕනේ දේ තමයි දවස පුරාවටම සිල් රැකෙන්න. පංචලුත් එහෙමයි. පංචල් ටික දෙන්නේ ඒ නිසායි. පංචල් විතරක් වෙන්නේ නැච්ච ගීත වාදිත මේව පෙන්වෙන්නේ නැත්තේ ඇයි? ගෙවල් දොරවල් වල ඉන්නකොට ඔය කැඩෙනවා. එතකොට බොරු කරන්න වෙනවා. පන්සිල් විතර කැඩෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මොකද රැකෙන්න රකින්න තියෙනවා gedara ඉඳගෙනත් මේ සීලය. මේගොල්ලෝ වැඩ කටයුතු කරනකොට දන්නවා මේ සිල්පදේ කැඩෙන්න හරි කිලුට වෙන්න හරි පුළුවන්. ලෝභ දේශ මොහ සිතේ උපන් නොකෝ වෙලාවක හරි කැඩෙනවා. ඒ හින්දා gedara doreedi වැඩ කටයුතු කරනකොට නිතරම ලෝභ දේශ මොහ උපදින්නේ නැති විදිහට කටයුතු කරනවා. මේක උපායක් සීලය කියන්නේ. මේ විදිහට සීලය රකින්න හිත රැකගෙන කටයුතු කළොත් හිත සමාධි වෙන්නේ ඉබේමයි. නීවරණ දුරු වෙන්නේ ඉබේමයි. එතකොට නීවරණ දුරු වෙනකොට අහලා තියෙන සද්ධර්මයක් තියෙනනේ පංච උපාදාන ස්කන්ධය විදේ බලන්න. මෙන්න මේ දකින්න දේ එදාට පේනවා. තාම හැබැයි පේන්නේ එතකොට මෙන්න මේ සඳහායි අපි සිල්වත් වෙන්න ඕනේ, සිල් සමාදන් වෙන්න ඕනේ. එතකොට ආර්ය සීලය කියනකොට වෙනස ඔන්නෝකයි. තිසරණයෙන් අපිට ආවේ ඔන්නෝය අධ්‍යක්ෂණය. මේ පංචිල් තිසරණය සහිතයි පංචිල් කියන එකෙන් කියන්නේ ඒක. ධර්මයෙන් පෙන බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ සිල්පදයක් මේ සීලය ඇතිවෙච්ච හේතුවත් මේ සීලය නැති වෙන හැටි නැති වෙන හේතුවක් වෙනවා ධර්මය කියලා කියන්නේ ඒකයි තුනරුවා මොකද සම්බන්ධ සිල්පදේ එතකොට ඒ ධර්ම තුනරුවන් සහිතයි සිල්පදේ කියලා කියන්නේ ඒ නිසයි මේ වටින්නේ අනිත්‍යයට වඩා විසරණගත සීලයක් කියලා කියන්නේ ඒකයි තුනරුවන් සරණ යෑමෙන් හම්බුණ දර්ශනයක් මේ සීලය අරඹය. තේරෙන්නේ මේ බිමද? ඔය පිළිබඳ මොන හරි තියෙනවද ප්‍රශ්න ගැටලු? මොකද මං කිය මම යදි දේශනා විලාසයෙන් නෙමෙයි මේක කරන්නේ අද වැඩි යමක් මේ පිටුතුන්ට අවබෝධ කරලා දෙන්න පුළුවන් ආකාරයට මම මේ ධර්ම සාකච්ඡාව අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට මේ ශාසනේ සමාධිය පිණිස පෙන්වලා තියෙන සීලයමයි. බුද්ධානුස්සති මෙත්තාච අසුභ මාර්ගානුස්සති ඉතිම චතුරාර්යක වික්ඛු භාවයේ සීලව. බුදු ගුණ අසුභේ මරණය මෛත්‍රිය කියන මේ හතර සිල්වතා ආරක්ෂාව පිණිස වඩනවා. ආරක්ෂාව කියනකොට අපි හිතන්නේ මේ ටික කරනකොට යාකු කෙරේති පිසාචි අතර ලං වෙන්නේ නැහැ කියලා. එහෙම නෙමෙයි. මේ සීලය ආරක්ෂාව කියනට. සීලය රැකෙන්නේ මෙහෙමයි. තමන්ගේ දුකට වැටෙන අකුසල කර්ම නොවේ තමන්ව රැකෙන්නේ මෙහෙමයි. ඒ නිසා මේක සිල්ලත හැම වෙලේම මේක කරන්නේ. මෙන්න මේක කරන්නට ඕනේ. එතකොට අපි සීලයක සම පිළිපියොත් මේ විදිහට ඒ සිල්පද ටික සමාදන් වෙනවා සමාදන් වෙලා කරන්නේ කියලා ඒ පොරොන්දු ඉෂ්ට කරන්න නිතරම හිත රැකගෙන ඉන්නවා. අලෝපදේශම් මේ විදිහට කටයුතු කරනකොට මේ හිතේ තියෙන ආවර්ණීය ධර්ම නැත්නම් නීවරණ ධර්ම දුර වෙනවා. දුර වෙන දවසට ඇත්ත ඇති හැටි දකිනවා. මොකේද ඇත්ත ඇති හැටි දකින්නේ? මොකක්ද ඇත්ත ඇති හැටි දකින්නේ? මොකක්ද? ඇත්ත ඇති හැටි සමාධිගත මනසකින් දකින්නේ. කියන්න හයියෙන් ඈ සිතේ ක්‍රියාකාරීත්වය පංච උපාදාන ස්කන්ධයේදී එතකොට ඇත්ත ඇති හැටි දකින මේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරන මඟ මේ හතර යථාභූතව දකිනවා එතකොට එදාට ඊට පස්සේ මේ ආශ්‍රව මේ ආශ්‍රව සමුදය මේ ආශ්‍රව නිරෝධය මේ ආශ්‍රව නිරෝධ ගාමී ප්‍රතිපදාව යථා භූත දකිනවා. එහෙම දකිනකොට සියලු මහා ආශ්‍රව ධර්ම ඡේදය. ඉතින් මෙන්න මෙබඳු ඥාන දර්ශනයක් නිසායි මේ සීලය පටන් ගන්න වෙන්නේ. මම අද මේ ටික මතක් කළේ මේ සීල් සමාදන් වෙච්ච නිසායි. නමුත් මෙතනට එන්න ඉස්සර වෙලා වෙනත් ඒ කියන්නේ දර්ශනයක් තියෙන කෙනෙකුටයි ওই ටික කියන්න ඕනේ. මේ තින් උතුම් අවුරුදු ගානක් දැන් බනහලා තියෙන නිසා ඒවා කියන්න ඕනේ නැති වෙති කියලා මම හිතුවා. ඒ නිසායි මම සීලය කියන තැනින් පටන් ගත්තේ නැතිනම් දර්ශනය කියලා පැහැදිලි කරලා මෙන්න මේ දර්ශනය ලබා ගැනීම පිණිස මේ සීලය මෙන්න මේ විදිහට සීලය දර්ශනයකින් යුක්ත වෙන්නේ එතකොට මේ විදිහට සමාදන් වෙන්න කියලා එතකොට මට උදේ ප්‍රශ්න වගේක් කියලා තිබුණා. විශේෂයෙන්ම මම එකම එක කරුණක් මතක් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ ටිකක් ගැඹුරු තැනකට යනවා. ඒකෙන් මට තේරෙන විදිහට මම පොඩ්ඩක් මතක් කරන්නම්. මගේ මේ දේශනෙන් පහදලි කරලා දෙන්න කියලා කරුණු කීපයක් ඉල්ලා තියෙනවා. දර්ශනයෙන් පහකට කෙලස් කියන්නේ මොනවද කියලා තවදුරටත් පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට මම හිතන පෞද්ගලික දවසල ලෝකාන්තරන්ත කලේ සබ්බාසන සූත්‍රය නේද? ඒකෙන් මේ ගැන කතා කරන්නත් ඇති නේද? කතා කළා. නමුත් මෙතන කරුණු දෙකක් තියෙනවා. දස සංයෝජන ගන්නවනේ මේ පින්වතුන් ගන්නවා. මේ දස සංයෝජන කොටස් දෙකකට බෙදෙනවා. දිට්ඨිත්වන සංයෝජන ගුණ ධර්මයෝ තියෙනවා. දිට්ඨි නොවන සංයෝජන පමණක් වෙන ධර්මයෝ තියෙනවා. දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන මේ සංයෝජනය. නමුත් දික්ටි රාගතයි. අනිත් සංයෝජන හත සංයෝජන විතරයි දික්තියක් නැහැ. ඉතින් ඉස්සෙල්ලාම දික්ටි සහගත සංයෝජන දුරු කරපු කෙනාටම දික්ටි නොවන සංයෝජන දුරු කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියෙදි මේ කිව්වොත් අවිද්‍යාව නැති කළ කෙනාටම ආශ්‍රය කරන්න පුළුවන්. එහෙම නැතුව අවිද්‍යාව දුරු නොකළ කෙනාට ආශ්‍රය කරන්න බෑ. අවිද්‍යාව නිසා ආශ්‍රය ධර්ම ඇතිරෙන. අවිද්‍යාව නිරෝධෝ ආශ්‍රය නිරෝධය. අවිද්‍යාව නැතිවීම ආශ්‍රය නිරෝධය. එතකොට ආශ්‍රය ධර්ම යම් කිසි කෙනෙක් ඡය කරන්න පටන් ගන්නවා නම් ඒ දර්ශනයකින් යුක්තවමයි දර්ශන භූමියටපත් වෙනවා අවිද්‍යාව නැති වෙනකොට. එතකොට මම එකට උපමාවක් කියන්නේ දැන් මේ පින්වතුන් වාහනේ යනවා කියන්නකො. ඔන්න දැන් යනකොට වාහනේ කැඩෙනවා.